සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය නිසා ධර්ම කරුණු විතරක් අපි එකතු කරගෙන පළක් වෙන්නේ නැහැ. මේ ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන අපේ චිත්තසංතානය කෙලෙස් ඇති නොවන ආකාරයට සකස් කරගත යුතු තියෙනවා. අන්න එවැනි පවිත්‍ර අරමුණක් සඳහා සංවිධානය කෙරෙන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. හැම ධර්මදේශනාවකින්ම අපි බලාපොරොත්තු වෙනවා කුමන හෝ ප්‍රායෝගික පණිවිඩයක් හැමදිනාටම ලබා දෙන්න. ප්‍රායෝගිකව ක්‍රියාත්මක භාවයට ගත හැකි. එහෙනම් මේ දිනවල අපි සාකච්ඡා කරමින් තියෙන්නේ හිත පිරිසුදු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාවල් මොනවද කියන එක තමයි මේ දවස්වල සාකච්ඡා කරමින් තියෙන්නේ. අපි සීල විසුද්ධිය සීලයෙන් විසුද්ධියකට සීලයෙන් හිත පිරිසිදු කරගන්න ආකාරයත් කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් වලින් හිත පිරිසිදු කරගන්න ආකාරයත් පිළිබඳව යම් ආකාරයක විග්‍රහයක් සිදු කරගත්තා පසුගිය දිනවල. දැන් අද තියෙන්නේ ඊට හත්පසින්ම වෙනස්. එහෙම මේ ඒකාග්‍ර හිතක් ඇති කරගත්ත කෙනෙක් ඒ හිත භාවිතා කරලා අපේ මේ තියෙන ජීවිතයේ ඇත්ත ස්වභාවයක් පිළිබඳව ඇත්ත తත්වයක් පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් හිත පිරිසුදු කරගන්න ආකාරය පිළිබඳවයි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන උදාහරණයක් මම මේ අතන්ට මතක් කරන්න කැමතියි. ඒක හැබැයි සඳහන් කරලා තියෙන්නේ මේ ශරීරය ධාතු මනසිකාර භාවනාව කිරීමේදී මේ ශරීරය ගැන දකින්න හැටි දේශනා කරන තැනයි ඒ අපේ දෘෂ්ටිය වෙනස් වෙන විදිහ ගැන දේශනා කරලා තියෙන උදාහරණය මට හිතෙනවා මේ ditthi visuddhiය ගැන කතා කරන්න හදන වෙලාවේ අපිට බොහොම ගැළපෙනවා කියලා. හරකෙක් ඉන්නවා මේ හරක දකිනකොට අපිට ඇති වෙන්නේ හරකෙක් කියන හැඟීම. මේ හරකාව කවුරු හරි හරක් ඝාතනය කරන කෙනෙක් අරගෙන ගිහිල්ලා හන්දියක මේ මේ හරකාව මරනවා. මරලා කෑලි කෑලි කරලා මස් වෙනවා දැන් මස් කොට තියලා තියෙනවා. මස් කොට දකින කෙනෙකුට කවදාකවත් හරකක් කියන සංඥාව එනවද? මස් කොට දකින කෙනෙකුට කවදාකවත් හරකක් කියන සංඥාව එන්නේ අන්නේ වගේ අපේ මේ ජීවිතය බෙද බෙදා බෙද බෙදා බලන්න. අපේ මේ අපේ අපි මම මගේ කියලා මම අල්ලගත්ත මේ ජීවිතය බෙදලා බලන්න කියලායි ධර්මයේ සඳහන් වෙන්නේ. මේ බෙදා බැලීම අපි බලන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. පින්නත් මේ මේ බෙදලා බලපුවාම අපේ තියෙන දැක්ම අපිට අදහසක් තියෙනවා මම මගේ කියලා අදහසක් තියෙනවා ආන්ගේ අදහස හින්දා කෙලස් උපදිනවා හරිද මේ මේ කොටසය මේ කොටසය කියලා කෙලස් උපදිනවා අන්න ඒ උපදින කෙලෙස් වලින් හිත පිරිසිදු වෙනවා. ඒකේ ඇත්ත తත්වය දැක්කම. පිරිසිදු වෙනවා කියන්නේ ඒවට ඒ කෙලෙස් වලට එන්න බෑ අපේ පැත්තට. එන්නේ ආයේ මොකද අවබෝධයෙන් හින්දා. අන්න ඒ දෘෂ්ටිය වෙනස් කිරීමෙන් දැක්ම වෙනස් කිරීමෙන් අපි ලබන්නා වූ යම්කිසි අවබෝධයක් හේතුවෙන් අපිට කෙලෙස් නූපදින තත්ත්වයට පත් වෙනවද කෙලෙස් හිර වෙන එන්නේ නැතුව හිර කරගන්නවද අපේ හිතට එන ස්වභාවය නැති වෙනවද ඒකට කියනවා ditthi visuddhiya කියලා. දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන් දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් හිතේ ඇති වෙන පිරිසිදු බව. හිත අපිරිසිදු වෙන්නේ මොනවෙන්ද? කෙලෙස් වලින්. කය අපිරිසිදු වෙන්නේ දූවිලි වලින්, දාඩිය වලින්. නේද? කුණු වලින්. හිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. ඒතර කෙලෙස් වහන්න දෙන්නේ නැතුව හිතට අපි අපේ කටයුතු සම්පාදනය කරගත්තාම අපි කියනවා විසුද්ධිය. විසුද්ධිය කියන්නේ පිරිසිදු බව. එතකොට දෘෂ්ටි වැරදි දෘෂ්ටියක් තියෙනවා මම මගේ පුද්ගලයාය අහවලාය අහවලා මට වින කෙටුවාය අහවලා මට එක එක දේවල් කළාය කියලා එක එක අදහසකින් අපි පුද්ගලානුබද්ධව නොයේකුත් විප්‍රකාර තත්යකට පත් වෙලා ඉන්නවා. ආන්ගේ පුද්ගල සංකල්පය අපේ තුලින් ටික ටික බැහැර වෙන්නේ නැතුව කවදාකවත් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඒවා අයින් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒවා අයින් කරගන්න අවබෝධයටපත් වෙන්න ඕනේ. හරිද? අවබෝධයටපත් වෙන්න ඕනේ. අවබෝධයෙන් ඉඳ කෙලෙස් උපදින එක නැති වෙලා යනවා. මේ බලන්න මේක අපි තේරුම් ගමු. අනවබෝධයෙන් හින්දා ආසවල් ඇති වෙනවා අපිට. කාට හරි කෙනෙකුට තෑග්ගක් හම්බ වෙනවා. බලනකොට බර මාළයා. බොහොම ලස්සනට දිලිහෙනවා. එයා බලනවා මේක උස්සලා බලනවා එක එක ඒවා කරලා බලනවා එයාට තේරෙනවා මේක රත්තරම්මානයක් කියලා. දැන් එයාට මේ මාළේ ගැන ආසාවල් කෙලෙස් ධර්මයන් උපදිනවද නැද්ද? දැන් ආසාවෙන් ඉන්නේ. හැබැයි එයා පස්සේ දැනගන්නවා කෙටිද කාලයකින්ම දැනගන්නවා මේක රත්තරම්මානයක් නෙවෙයි කියලා. හරි. මේක බර ලෝහයක් වෙන ලෝහයක් කියලා දැනගන්නවා. දැනගත්ත ගමන් අර මාළේ ගැන තිබ්බ ආසාවට මොකද වෙන්නේ? ආසාව තදින් තිබුණා ඒ ආසාව අයින් කරගන්න ඉතින් නොයේකුත් දේවල් කරලා රත්තරන් උනන් නැති වෙනවනේ මේවා ඉතින් මම මැරෙනවනේ කිය කිය කිය කිය ටික ටික අඩු කරගන්න පුළුවන්. මම මැරෙනවා මැරෙනකොට මට මේ රත්තරන් මාළේ නැති වෙනවා ඒවා කිය කිය මේකෙන් වැඩක් නැහැ මේක මේ කාට හරි දෙන්න වෙනවා කිය කියත් අඩු කරගන්න පුළුවන්. නමුත් එකපාරටම තේරෙනුත් ඒක රත්තරන් නෙවෙයි කියලා ආය අමුතු උත්සාහයක් ගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ පුද්ගලයා අය අහවල් කෙනා අය අහවල් කෙනා මට මෙහෙම කළා අය මෙහෙම කළා අය මෙයාගේ වැඩ මෙහෙමයි අරයාගේ වැඩ මෙහෙමයි කියලා අපි හරියට කෝන්තර තියාගෙන එක එක එක එක ආකාරයෙන් ඉන්නේ ඒ ඒ ඒ පුද්ගලානුබද්ධව අපිට දැනෙන ගතියින්ද. ආන් එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ මෙතන තියෙන වැඩ පිළිවෙල එහෙම එකක් නෙවෙයි කියලා අපිට තේරුණොත් පින්නත් නේ ආන් එහෙම එකක් තමයි කියලා හිතාගෙන ඉන්න කෙලෙස් හිතාගෙන එහෙම එකක් තමයි කියලා දැකීමෙන් ඇති වෙන කෙලෙස් ධර්ම අපේ හිතෙන් අයින් කරලා යනවා. ඉතින් ඒක බොරුවක් එහෙම මේ නෙවෙයි ඒ ඇත්තක්. ඇත්ත తත්ත්වය අපිට තේරෙන්නේ නැතුව ඉන්නේ. ඉතින් ඒකෙන් අපි මේ දිනට කීපයේ අපිට හැකි පමණින් මේක පිරික්සන්න ඕනේ. අපි මම කියලා ගන්න මේ මම අපි මගේ කියලා ගන්න අපි මේක ශරීරයක් ගමුකෝ. මේ ශරීරයේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් මොනවද? මම කියන වැඩ පිළිවෙල කොටස් දෙකකට බෙදාගත්තා. එකක් කය අනිත් එක සිත. එතකොට කයයි හිතයි එක්ක නේද මේ ගමන? නේද අපි හිතයි කය දෙකක් තියාගෙන ඉස්සරහට යනවා. වෙන මොකුත් වෙනවද? නැහැ. දැන් එතකොට මේ සිතයි කයයි පිළිබඳව අපි යම්කිසි විග්‍රහයක් කරගන්න ඕනේ. ඇත්තටම බලන්න අපි නිකමට ගම බලන්න අපේ හුස්ම කියලා. හරි. හුස්ම කියලා ගත්තම මම මේ අත්තන්ගෙන් අහනවා හුස්ම කියන එක අපි දන්නවද නැද්ද? හුස්ම කියන එක අපි දන්නවා. කොහොමද දන්න දන්නේ? මගේ හුස්ම කියලා එකක් දන්නවා. කොහොමද දන්නේ? අපි කියනවා දැනෙන හින්දා ගන්නේ නේද? අපිට දැනෙනවනේ. එතකොට මේ හුස්ම මට දැනෙනවා. ඒකෙන්ද මම හුස්ම කියලා දන්නවා. හුස්ම කියන්නේ හුස්ම දැනෙන්නේ කොහෙටද? ශරීරයටයි. එතකොට හුස්ම කියන්නේ ශරීරයද? නෑ. හුස්ම කියන්නේ හුලංග. හුස්ම කියන්නේ අතර හුලංග. අපි කියන හුලං තමයි හුස්ම කියලා වෙලාවකට. හුලං රැල්ල කියලා කියනවා. අතර හුස්ම කියන්නේ හුලංග නෑ. හුස්ම කියන්නේ ශරීරයද? හුලං ඇවිල්ලා ශරීරේ වැදිලා. නේද? අන්න එන හුස්ම කියන්නේ හුලං ඇවිල්ලා ශරීරේ වැදිලා ඇතිවෙච්ච හුලං ඇවිල්ලා ශරීරේ වැදුනහම හුස්ම හැදෙනවා කියලා අපි හිතනවා. හරි. එහෙනම් මලමිනියක් අරගෙන මල නහයට අර බයිසිකල් පොම්පයක් තියලා හුලං ගහනවා. එතකොට හැදෙනවද? නෑ. දැන් කියේ හුස්ම කියන්නේ හිත කියලා. හිතක් නැත්තම් කවර හුස්මක්ද? හැබැයි මරිත කෙනාට එතන නෑනේ මනෝ විඥානයක් නෑනේ. මුකුත් විඥානයක් නෑනේ. එහෙනම් හුස්ම කියන්නේ හිත කියලා කියයි. මේක තේරුම් ගන්න අපි ගමු බෙලිගෙඩිය. බෙලි රස තියෙන්නේ බෙලිගෙඩියේද? බෙලි රස තියෙන්නේ බෙලිවලද? කෙනෙක් කියයි "ඔව් බෙලිවල එන්න බෙල් රස දෙන්න නැත්තම් කොහෙද හාමුදුරනේ" කියලා. දිවක් නැත්තම් ඒ රස හැදෙනවද? දිවක් නැත්තම් බෙලි රස හැදෙනවද? නැහැ. බෙලි ගෙඩියට කවදාකවත් බෙලි රස හදන්න බෑ. ඒක හදන්න දිවක් ඕනේ. දැන් එතකොට කියනවා කට්ටිය බෙලි රස තියෙන්නේ කොහෙද එන? දිවේ කියලා. දිවේ කිව්ව ගමන් මම කියනවා එහෙනම් දැන් බෙලි නැතුව රස විඳින්න කියලා. බෙලි නැතුව රස විඳින්න කියනවා. පුළුවන්ද? බෑ. එතකොට කියනවා කට්ටිය එහෙම නෙවෙයි දිවෙත් නෙවෙයි යෝග තියෙන්නේ බෙලිවලත් නෙවෙයි කොහේ කියලා කියන්නේ. සිතේ කියනවා. එතකොට මම කියනවා දිවත් නැතුව බෙලිත් නැතුව හා රස විඳින්න. අරමුණු කරන්න නම් පුළුවන් රස විඳින්න බෑ. එහෙනම් රස හැදෙන්න කාරණා තුනක් එකතු වෙලා. නේද? සැප වේදනාව හැදෙන්න කාරණා තුන මොනවද? බෙලිත් ඕනේ, දිවත් ඕනේ, සිතත් ඕනේ. එහෙනම් අපේ හුස්ම කියන එක හැදෙන්න හුලනුත් ඕනේ, කයත් ඕනේ, සිතත් ඕනේ. අන්න එතකොට කාය සංස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකෙන් ඇති වෙන වේදනාවක් දැනෙනවා අපිට. සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ දුක් අසුක වේදනාවක් දැනෙනවා. නේද? එහෙනම් හුස්ම කියන්නේ කයත් නෙවෙයි. කය නොවන කොටසකුත් නෙවෙයි. ඒ කියන්නේ රූපී කොටසක් නෙවෙයි, අරූපී කොටසක් නෙවෙයි. අරූපී කොටස කියලා ගන්නත් බෑ, රූපී කොටස කියලා ගන්නත් බෑ. හැබැයි මේ දෙකමත් එකතු වෙලා දෙකම එකතු වුණාට කවදාකවත් මේ දෙක එකක් වෙනවද? ඒ කියන්නේ කයේ උදව්වක් තියෙනවා සිතේ උදව්වක් තියෙනවා. නමුත් මේ දෙක කවදාකවත් එකතු වෙන්නේ නැහැ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා ධර්මයේ. අන්ධයෙකුයි කොරෙකුයි ඉන්නේ. දැන් දෙන්නට ගමනක් යන්න ඕනේ නේද? හොඳම වැඩේ මොකද්ද? කොරා අන්ධයාගේ කරුණ නගින එකයි. අන්ධයාගේ කකුල් දෙක හොඳයි. එයාට ඇවිදින්න පුළුවන්. හැබැයි ඇස් දෙක පේන්නේ. කොරාගේ කකුල් දෙක හොඳ නැහැ. ඇස් දෙක හොඳයි. දෙන්න ඕතන යන්න මෙතන යන්න කියලා අරයා කර උඩ නැගලා දැන් යනවා. එකතු වෙලා ගමන ගියාට දෙන්න එක්කෙනෙක් වෙනවද? නැහැ. ඒ වගේ අපිට මේ හුස්ම හඳුනගන්න, රස හඳුනගන්න මේ කය සහ සිත කියන දෙකම ඕන වුණා. දෙකම උනත් දෙක එකක් වෙන්නේ වෙන් වෙච්ච දෙන්නෙක් එකතු වෙලා කරන වැඩක් තමයි අපේ ළඟ මේ සිද්ධ වෙන්නේ. එහෙනම් සිතක් කියලා එකක් තියෙනවා, කයක් කියලා එකක් සිතක් කියලා එකක් තියෙනවා, කයක් කියලා එකක් තියෙනවා. දැන් ඉතින් අපි මෙන්න මේක පිළිබඳව හොඳට සාකච්ඡා කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේක කොච්චර වෙලාවක් තියෙනවද කියලා. මේ නියපොතු වැවෙන්න දවසේ වෙනම වෙලාවක් තියෙනවද දන්නේ මගේ නියපොතු වැවෙන්නේ රැයට විතරයි. රැයට තියෙනකොට පැයක් විතර ඒ වෙලාවේ ජර ජර ගාලා නියපොතු වැවෙනවා අනිත් වෙලාවට. මම ඇත්තෙන් අහන නියපොතු වැවෙන්නේ නැති වෙලාව කියන්න පුළුවන්ද? කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාව කියන්න පුළුවන්ද? බෑ. හැම මැරෙන්නේ නැති වෙලාවක් කියන්න පුළුවන්ද? බෑ. නේද? පොඩි ළමයෙක් ගත්තොත් උස යන්නේ නැති වෙලාවක් කියන්න පුළුවන්ද? ශරීරයේ ජරාවටපත් වෙන්නේ නැති වෙලාවක් කියන්න පුළුවන්ද? මේ ශරීරය ගත්තොත්. රුධිර සංසරණය සිද්ධ වෙන්නේ නැති වෙලාවක් තියෙද? ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ නැති වෙලාවක් තියෙද? එහෙනම් මේ ශරීරය හැම නිමේෂයක මොකද වෙන්නේ? වෙනසකට වාජනය වෙන බව පේනවා. වෙනසකට වාජනය වෙන බව පේනවා. එහෙනම් මේ ශරීරය ඇති වෙනවා නැති වෙනවා. නේද? ඇති වෙන දේවල් වේගෙන් වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට එච්චර වේගයෙන් ඇති වෙලා නැති වෙන. අපි දැන් දන්නවා ධර්මානුකූලව අපි දන්නවා හිතක ආයුෂය කොච්චරද? චිත්තක්ෂණයයි කියලා. රූපේ ආයුෂය කොච්චරද? චිත්තක්ෂණ 17යි කියලා. චිත්තක්ෂණ 17ක් ඇතුළත එහෙනම් පුද්ගලයෙක් වෙනස්ම කෙනෙක් බවට පත් වෙනවද නැද්ද? එහෙම නේද? එහෙම තමයි. සිතක් පවතින්නේ කොච්චර වෙලාවද? ක්ෂණයයි. එතකොට කයක් පවතින්නේ චිත්තක්ෂණ 17ක්. ඒ චිත්තක්ෂණ 17ක් ඇතුළත සිතක් බිඳිලා කයක් බිඳිලා. ඊට පස්සේ තියෙන වෙනම එකක්. වෙනස් එකක්. මේක විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න පුළුවන්ද? බයයි බයයි ඔබට විරුද්ධව අනේ අම්මේ ඔබට විරුද්ධව කතා කරන්න බෑ සුද්ධ වාක්‍ය වගේ. බුදුරජාණන් වහන්සේ කොහෙවත් තහනමක් දාලා තියනවද ධර්මය තුර තියෙන දේවල් ගවේෂණය කරන්න විමසන්න සැකෙන් බලන්න එපා කියලා. අපි සැකෙන් බලනවද සැක ඇති වෙනවද? නේද? ධර්මයේ තුල උපකල්පන අරගෙන ඒවා ස්ථිර කරගන්න ඕනේ. ඉස්සෙල් උපකල්පන ඇති කරගෙන ඒවා ස්ථිර කරගන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? ශ්‍රවණය කරපු ධර්මය Taman තුලින් තේරුම් ගන්න ගවේෂණය කරන්න ඕනේ විමසන්න ඕනේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. ධර්මානුකූලව අපි දන්නවා ලෝකයේ තියෙනවා කොටස් ප්‍රධාන වශයෙන් පරමාර්ථ ධර්ම හතරක්. මොනවාද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. හරි. එතකොට චිත්තචෛතසික රූප නිබ්බාන කියන හතර නම් පරමාර්ථ ධර්ම ඒවට ඇරෙන්න වෙන මොකක්වත් ඇත්තේ නැහැ. ඒකට මම මෙයන්ගෙන් අහනවා මතකය කියන්නේ මොකද්ද? මේ මතකය තියෙනවද නැද්ද? ප්‍රශ්නේ විසඳගෙන අපි එකින් එක ගලව ගමු. මෙතන තියෙන ගැටලුව ගැනයි අද දවසේ සාකච්ඡා කරන්නේ. මම හිතන්න ඕන දේවල් වගේ කියන්නයි යන්නේ. මතකය තියෙනවද නැද්ද? තියෙන. කොච්චර දවස් තියෙනවද දන්නේ නැහැ. ඔන්න අපි කියනවා මට අපේ අපේ කොච්චර දේවල් මතකද? එහෙනම් මතකය කොහරි තියෙන්න ඕනද නැද්ද? තියෙන. කොහෙද දන්නේ? චිත්තයේද? චෛතසිකයේද? නිබ්බාණය නෑ තාම. එහෙනම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. එහෙනම් මතකය කියලා යමක් මෙතන සකස් වෙනවා නම් ඒක එහෙනම් තියෙන්න ඕනේ එක්කෝ රූපේ, එක්කෝ චිත්තේ, එහෙම නැත්නම් චෛතසිකේ. ඔය තුනෙන් එකක් තියෙන්න ඕනේ. චිත්තේ ආයුෂය ක්ෂණය. චිත්තක්ෂණය. මොනවා හරි ඉතුරු වෙලාද නැති වෙන්නේ. අපි අහන චිත්තය නැති වෙන්නේ මොනවා හරි ඉතුරු කරලාද? නෑ එහෙම එකක් ධර්මයේ නෑ. එහෙනම් ඒකේ ඒසනේ ඇති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. චෛතසික. ආයෙනම් කලින් කියමු එහෙනම් චිත්තය කියන එකේ මතකය කියන එක තියෙන්න දෙයක් නෑ. ඒක කොහොමද තියෙන්න බෑ නේද? නෑ චිත්තේ තියෙන විදිහක් නෑ. රූපේ රූපේ පිස්සු තමයි මොකවත් දන්නේ නෑ. මස්තිෂ්කය ආරම්භ බලුවත් ඒකේ මොකුත් පේන්න දෙයක් නෑ. ඒක මොකුත් දන්නේ නෑ. කොහෙද තියෙන එක කාගේ කාගේ කවුද කියන්නේ එයාවත් දන්නේ නෑ. එතකොට මේ ශරීරය අරගෙන බලපුවම මේ ශරීරයේ එහෙට දුවනවාය මෙහෙට දුවනවාය මොකක්වත් මේ ශරීරය දන්නේ නෑ. එහෙම නේද? දැන් මගේ හිසකේ තියෙන ඔළුව උඩ තියෙන කොණ්ඩේ දන්නේ නෑ තට්ටේ උඩ ඉන්නේ කියලා. තට්ටේ දන්නේ නෑ කොණ්ඩයක් දරාගෙන ඉන්නවා කියන්නේ. අඩුම ගානේ මේ දතක්වත් දන්නේ නැහැ අහවල් දේ හැපුවා කියලා. මේ ශරීරයේ කිසිම දෙයක් දැනට ආමාශයේ තියෙන ආහාර දන්නේ නැහැ මං ආමාශයේ ඉන්නේ කියලා. ආමාශය දන්නේ නැහැ මං ආහාර දරාගෙන ඉන්නේ කියලා. මොකක්වත් මොනවත්වත් දන්නේ නැහැ. ඒක පිළිගන්නවද? එහෙනම් ශරීරයේ මතක තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් චිත්තේත් නෑ ශරීරේත් නෑ දැන් එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද චෛතසිකය එහෙනම් චෛතසිකයේ වෙන්නදී මතකයේ ඇත්තේ කියලා අපි උපකල්පනයකට එන්න වෙනවා දැන් මොකද වෙන්නේ චෛතසිකය ගැන හොයගෙන හොයාගෙන යනකොට චෛතසිකය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහොමද හිතත් එක්කම ඉපදී හිත ගන්න අරමුණම අරගෙන හිතත් එක්කම නැති වෙලා යනවා. එහෙනම් ඒකේ තාර්ශය කොච්චරද? චිත්තක්ෂණය. ඒතර මතකේ තියෙනවා. ඔන්න ප්‍රශ්න. මේක තමයි විසඳෙන්න ඕනේ. හරිද? මත මගේ මතකේ තියෙනවා කියලා අපි කියනවා. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. ඊළඟට ශරීරයේ චිත්තක්ෂණ 17ක් යනකොට ඉවරයි. නේද? ඊට පස්සේ තියෙන අලුත් එකක්. අවුරුදු 15ක් විතර ගිහිල්ලා කෙනෙක් තව කෙනෙක් අඳුර ගන්නවද නැද්ද? අවුරුදු 15කින් විතර දැකලා නේද? එහෙනම් මොකද වැඩේ? එහෙනම් අවුරුදු 15ක් විතර යනකම් මේ ශරීරය අඳුරගන්නේ කොහොමද? එක්තරා හැඩයක් තියෙන හින්දා. එක්තරා හැඩයක් තියෙන හින්දා කෙනෙක් අඳුර ගන්න පුළුවන් කියලා. එතකොට අපිට හිතන ශරීරය එක දිගට තියෙනවා කියලා. මතකය තියෙනවා, ශරීරය තියෙනවා, එහෙනම් මේක තියෙනවා. ඕකට උත්තරයක් දෙන්න කියලා අහවම කියනවා. ඕ සම්මත වශයෙන් තියෙනවා කියලා. <laughs> ඊට පස්සේ ඔන්න දැන් කියනවා හිත සනේක ඉවරයි ශරීරය සනේක ඉවරයි කියලා. එතකොට ශරීරයේ චිත්තස්කන්ධ 17ක් අතර ඉවරයි කියලා. දැන් අපි අහගත්තා ඒක. අහගත්ත ගමන් අපි මොකද කරන්නේ? සම්මත කරගන්නවා. හුඟා වෙලාවට වෙන්නේ මොකද්ද? පරමාර්ථ ධර්මය ඇහුණාම ඒක සම්මත කරගන්නවා. හරි ඔන්න අපි දැන් තීරණයක් ගත්තා මේ ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එච්චරයි කියලා. සම්මත කරගන්න. පරමාර්ථය කියන්නේ සම්මත කරගන්න ඕන දෙයක් නෙවෙයි. පරමාර්ථය කියන්නේ මොකද්ද? මතු කරගන්න ඕන දෙයක්. හරිද? සම්මතයේ අපිට පේනවා සම්මත වශයෙන් ඒ කියන්නේ එකතු වෙලා කරගත්ත සම්මුතියක් සම්මතය කියන්නේ. අපේ හිතෙන් ඇති කරගත්ත සම්මුතියක් තීරණයක්. ඒතර මේ ශරීරය කියලා කියන්නේ මේ පුද්ගලයා කියන්නේ මම ඇති කරගත්ත සම්මතයක්. ආන්ගේ සම්මතය පිරික්සනකොට ටික ටික ටික ටික පිරික්සනකොට පරමාර්ථය මතුවෙන්නේ. එහෙනම් සම්මතය පිරික්සන්න ඕනේ. ඒක තමයි අපි මේ හිමින් හිමින් කරන්න යන්නේ. සම්මත වශයෙන් අපිට සම්මත වෙලා තියෙනවා අපේ සංතාල තුල පුද්ගලයෙක් ඉන්නවාය කියලා. එයාට වෙනස් නොවන හිමින් හිමින් වෙනස් වෙන කාලයක් පවතින අතීතයේ ඉඳලා වර්තමානය හරහා අනාගතය දක්වා යන ශරීරයක් ඇත සිතක් ඇත කියන්නේ වෙනස් වෙනවා තමයි. නමුත් එහෙම එකක් තියෙනවා. මටත් දැනෙනවා. මං අන්න එයාට තමයි වෛර කරන්නේ. මං ක්‍රෝධ කරන්නෙත් එයාට. මං ඊර්ෂ්‍යා කරන්නෙත් එයාට. නේද? මේ මේ තැන්වල සකස් වෙනවා. එක්කෙනෙක් ගත්තාම මෙතන එක්තරා පුද්ගලයෙක්, තවත් පුද්ගලයෙක්, තවත් පුද්ගලයෙක්. ඉතින් මගේ වැඩේ මොකද සමහර කට්ටියට මං ආදරෙයි, සමහර කට්ටියට මං තරහයි, සමහර කට්ටිය මට පෙන්වන්න බෑ. නේද? සමහර කට්ටියගේ પરම්පරාවේ කියනවනේ නේද? කියන ආයතන මං කියන්න ඕනේ නේ කියන විදිහ දන්නවනේ. ඔය මිනිස්සුන්ගේ බලලෙකුටවත් මේ පැත්තට එන්න දෙන්නේ නෑ. නේද? එහෙම එහෙම තද වෛරී ස්වභාවයන් කෙලෙස් වලින් පිරීලා මොකද මේක පිරික්සලා බලපු නැති හින්දා. හරි. පිරික්සලා බලනකොට තේරෙනවා මෙතන ඒ කට්ටියටවත් මටවත්වත් ගන්න දෙයක් නැති බව. ආන් ඒක තමයි මේක පිරික්සලා බලන්නේ. ඉතින් ප්‍රශ්නේ ඉස්සර ගන්න ඕනේ. මතකේ කොහෙද තියෙන්නේ? ශරීරේ කොහොමද මේ එක්තරා හැඩයකට තියෙන්නේ කියලා හොයලා බලන්න ඕනේ. බලමු හිමිසරේ නේද? මේක මොකද්ද? මේකේ ඇත්තක් තියෙනවද? මට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවද කියලා. මොහොම පරිස්සමෙන් අපි මේක විමසා බලන්න ඕනේ. අපේම தත්වයන් පිළිබඳව අපේම නම් ඉස්සෙල්ලාම සාකච්ඡාවට ගමු ශරීරය පිළිබඳව කොහොමද මේකට එක්තරා හැඩයක් තියෙන්නේ කියලා. මේකට ඇත්තටම ආවේනික හැමෝගෙම ශරීරවලට ආවේනික හැඩයක් තියෙනවද නැද්ද? නේද? මේ රූප කලාපයන් කොටස් හතරකට බෙදෙනවා. මෙහි සකස් වෙන සකස් වෙන ස්වභාවය කොටස් හතරකට බෙදෙනවා. හේතු මොනවාද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ශරීරයක් සකස් වෙන්න හේතු වෙන්නේ කර්මජ චිත්තජ ඍතුද ආහාරද කියන රූප කලාප. එතකොට එහෙනම් කර්ම චිත්ත ඍතු ආහාර. දැන් මම අපි මේක තේරුම් ගන්න පොඩි පහනක උදාහරණයක් ගමු. මේ මොහොතක තියෙන පහන් දැල්ලද ඊළඟ මොහොතේ තියෙන්නේ. අපි පහනක් පත්තු කරා කියන්නේ. මේ සනේ මට පහන් දැල්ලක් පේනවා. ඊළඟ සනේ තියෙන මේ පහන් දැල්ලමද? ඒකම නම් තියෙන්නේ තෙල් ඕන වෙනවද? ඇයි? තෙල් ඕනුනේ ඇයි මේ පහන් දැල්ල අලුත් වෙන්න? අපි දන්නවනේ පහන් දැල්ලක තියෙන මොනවද? කාබන් අංශු, දිවිසෙන කාබන් අංශු. නේද? එහෙනම් හැම වෙලෙම මේ කාබන් අංශු දැවෙනකොට තමයි පහන් දැල්ලා වගේ අපිට පේන්නේ. එහෙනම් හැම නිමේෂයකම පහන් දැල්ලා අලුතෙන් හැදෙනවද නැද්ද? නේද? මට බැරිද මේ පහන් දැල්ලා එක ගානට මොකක් හරි පූජාවක් කරන්න. අපේ බලාගෙන තවත් පූජාවල් පටන් ගන්න මේවා කියන්න ගිහින්. අපිනේ උදාහරණයක් කියන්නකො. කාට හරි මොකක් හරි පූජාවක් කරන්න හිතිලා. මට ඕනේ බුදුරජාණන් වහන්සේට එක දිගට වෙනස් වෙන්නේ නැති පහන් දැල්ලකින් පූජා කරන්න. පටන් ගන්නව එහෙම නෙවෙයි මේක උදාහරණයක් විතරයි. අලුත් පූජා හොය හොයන ඉන්නේ මේ කාලේ. ආය තවත් එකක්. මහා පාපෙකුත් සිද්ධ වෙයි. අපි දෝ එහෙම එහෙම උදා එහෙම වුණාවක් උනා කියලා කාට හරි. ඒක කරන්න පුළුවන් වෙයිද දන්නේ. එහෙම එකක් කරන්න නම් මොකද කරන්න ඕන වෙනස් වෙන්නේ නැති පහන් එක ගානට පොඩ්ඩක්වත් එහෙට මෙහෙට වෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති පහන් දැල්ලක් හදලා ඒ පහන් දැල්ලෙන් ඒ පහන් එහෙම පහන් දැල්ලකින් පූජාවක් කරන්න ඕන වෙලා කෙනෙක්. මොකද කරන්නේ? කිමිනියක් වගේ එකක් හදන්න ඕන වාතය එකම ගානට එන විදිහට. නේද? හැබැයි දැල්ල අඩු වුණොත් එහෙනම් දැල්ල හැම වෙලේම යටින් කරකි කරකි එකම ගානට එන්න ඕන දැලි බැඳෙනවා. අයින් වෙන්න ඕනේ. ඒතර එහෙනම් හුලං අඩු වෙන්න ඕනේ. ඊළඟ තෙල් අඩු වෙනවා. එහෙනම් තෙල් එකම ගානට එන විදිහට ක්‍රමයක් හදන්න ඕනේ. උෂ්ණත්වය අඩු වැඩි වුණොත් වතුර එහෙම වැටුනොත් ජල වාෂ්ප වැඩි වුණොත් එහෙනම් උෂ්ණත්වයක ගන්න හදන්න. මොනවද අපි කතා කරේ? පහන් දැල්ල හැදෙන්න හේතු වෙච්ච කාරණා. මොනවාද? තෙල්, තෙල් වලට විතරක් පුළුවන් පහන් දැල්ල හදන්න. බෑ. තෙලුයි තිරේ දෙකම තිබ්බට පුළුවන්ද? බෑ. තෙලුයි තිරේයි ගින්දරයි කියන්නේ උෂ්ණත්වයයි තද උෂ්ණත්වයයි ඒක ඒක ගිනි ගන්න ප්‍රමාණයට තියෙන උෂ්ණත්වයයි විතරක් තිබ්බට පුළුවන්ද? නෑ. වාතය ඕනේ. නේද? ඔය සංඝටක හතරෙන් එකක් හරි අඩු වුණොත් එකක් හරි අඩු වුණොත් මේ පහන් දැල්ල හැදෙන්නේ. එහෙනම් මේ පහන් දැල්ල කියන නිර්මාණය තුළ එකවර ක්‍රියාත්මක වෙන එකවර ක්‍රියාත්මක වෙන කාරණා හතරක් හේතු හතරක් තියෙනවා. අන්න ඒ හේතු හතර යෙදෙන ඒ හේතු හතරම හැම නිමේෂයකම යෙදෙනවනේ. අන්න ඒ යෙදෙන ප්‍රමාණය එකම ගානට පවත් ඇව්වොත් ඵලය එක ගාන වෙනවද නැද්ද? හේතු හතර එකම ගානට පවත් ඇව්වොත් ඵලය එකම ගාන වෙනවා. පිළිගන්නවද? හරි. හොඳයි. එකම ගානට පියාගන්න බැරුණා පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ කියලා හිතන්නකෝ. ඒත් ලොකු වෙනසක් පහන් දැල්ල වෙන්නේ නැහැ. දැන් එක පහනක් තියෙනවා නිකන් වතුර මිශ්‍ර තෙල් තියෙන පහනක්. හරිද? තව පහනක් තියෙනවා පහන් ඒ කියන්නේ පහන් වැටිය ගොඩක් ලොකුයි පළලයි. ඒ කියන්නේ මේ ඝනකම් රෙදි කැලලකින් හදලා තියෙන ලොකුයි. ඒක තමයි තියෙන සූරි පහන් වැටියක් තියෙන තේරෙන. හරි. ඒ වගේ වෙනස්කම් තියෙනවා මේ පහන් කීපයක් තියලා තියෙනවා. දැන් ලොකු පහන් වැටියක් තියෙන පහනේ දැල්ල ස්වභාවයෙන්ම ලොකුද නැද්ද? ලොකුයි. නේද? අර වතුර මිශ්‍ර තෙල් තියෙන එක හැම වෙලෙම තර තර තර ගන්නවද නැද්ද? එතකොට වතුර මිශ්‍ර තෙල් තියෙන එකට මම පහන් දැල්ල ලොකු කරා කියලා දැල්ල තර තර ගන්න එක දැල්ල අඩු වෙන එක නවතින්නේ නැහැ. ඒක තමයි වාතාශ්‍රය අඩුයි. මම වෙන මොන හරි වැඩි කරා කියලා ඒක හරියන්නේ නැහැ. ඒ ඒ තැනට එකම ගානට ඒ සාධක හම්බ වෙන හින්දා ඒ ඒ පහන් දැල් එක එක විදිහ වෙලා නේද? ඒ ඒ පහන් දැල්ල එක එක විදිහ වෙලා. ඒ සාධක ලැබිලා තියෙන හැටි. හැබැයි මට අර වතුර තියෙන පහනේ දැල්ල හොඳට දිගටම තියෙන්න ඕන නම් මම මොකද කරන්න ඕන? හදිසියෙ නමුත් වතුර ටික අයින් වෙන විදිහට අලුතෙන් තෙල් දාන්න ඕන. කොච්චර ලොකුවට පහන් දැල්ල ලැබුණත් එකපාරටම හුලඟක් හැමෝත් මොකද වෙන්නේ? අර තිරේයි දැල්ලයි දෙක වෙන් වෙනවා හුලඟේ. වෙන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ලොකු වෙනසක් උනන්දි වෙනවා. හරිද? ඔන්න ඔය පහන් දැල්ල වගේ තමයි අපේ මේ ශරීරය. මේ ශරීරයට හේතු වෙන්නේ මොනවද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ආහාර කියන ඒවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සීටු ක්‍රමයටනේ කන්නේ අපේ තියෙන ගිජුකම හින්දා. මොකද සීටු ක්‍රමයට කනවා කියන්නේ? ඔන්න මේ සතියේ පොළට ගිහිල්ලා වටක ගෙනාවොත් ඊළඟ සතියේ ගේන්නේ නෑ. නේද? දවස් දෙක තුනක් එක දවසක් මුං ඇට කෑවොත් ඊළඟ දවසේ කව්පිය ඕනේ. ඊළඟ දවසේ කඩල ඕනේ. ඉතින් ඔබ හරියටම කොහොමද? සතියක් ගත්තොත් රටාවකට තමයි යන්නේ. එහෙනම් ආහාර මේ ශරීරයට ලැබීම නිසාවෙන් ශරීරය සකස් වෙන්න හේතු වෙන යමක් ශරීරය තුල වෙනවා නම් ඒක අපේ ටිකක් එක සමානයි නේද? ඊළඟට අපේ සිත සිත ගැන අපි දෙවෙනුව කතා කරනවා එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනා දැන් අපි දන්නවා කරුණාවන්තය ඉන්නවා කරුණාවන්තය කියලා අපි සමහර පුද්ගලයන්ට කියනවා ඊර්ෂ්‍යා සහගතයි කියනවා නපුරු වී කියනවා නේද? අන්නේ නපුරුකම්, ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරකම් එක එක්කෙනා තුල ඇති වෙන අපි කියන හරියට තරහ යන කෙනෙක් නේද? ඒ ඒ ස්වභාවයන් එකපාරට වෙනස් වෙනවද? එයා එකපාරටම තරහ තරහ යන කෙනෙක් වෙලා ඉඳලා එකපාරටම තරහ යන්නේ නැති කෙනෙක් වෙනවද? ක්‍රමානුකූලව තමයි වෙනස් වෙන්නේ. එහෙනම් එකපාරටම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි චිත්ත පරම්පරාව ගැන කතා කරනකොට කතා කරනවා. හරි. එහෙනම් සිත කියන එක අපේ අපේ නැවත නැවත සකස් වෙන සිත ලොකු වෙනසකට භාජනය වෙන්නේ නැහැ. සාමාන්‍ය වෙනස් වෙච්ච ගමන් ශරීරය වෙනස් වෙන හැටි බලන්න. ඒකයි චිත්තය කියලා කිව්වේ මේ. දැන් උන් මේ කියලා නැද්ද සමහරු? නැත්නම් මම මෙහෙම කියන්නේ. දැන් දැන් මෙහෙම බලනකොට නම් ඉතින් මූණු හරි හොඳයි. සෞම්‍ය පාටයි, කරුණාවන්ත පාටයි. නේද? ඒක පාටම දැන් තරහ ගියොත් කොහොමද? නෑ මට කියන්නේ. දැන් මම ඉන්නවා ටිකක් මේ hina මුණක් තියාගෙන දැන් ඉන්නේ. හදිසියේ තරහ ගියොත් මොකද වෙන්නේ? මට තරහ ගියා කියලා මේ අතේ දැනගන්නේ කොහොමද? කපාට දත් පුට්ටු වෙලා නේද? දැන් ඒක මවන්න මටවත් බෑ. නේද? හැබැයි තරහ ගියොත් ඒ මූණ හැදෙන එක නවත්තන්නත් මට බෑ. සමහර වෙලාවට අපි කෙනෙකුට කියනවා මොකද අද නිකන් ගොඩක් නිකන් හිතේ අමාරුවෙන් වගේ අප්සෙට් එකකින් වගේ මොකද කියලා. කොහොමද දැන් දැනගත්තේ? පරචිත්ත විඥානය තියෙනවද? අනුන්ගේ සිද්ධාන්ත නුවණ තියෙනවද? අනුන්ගේ සිද්ධාන්ත නුවණ නැතුණාට අපි කියනවා එයාට එයාට කියනවා ආද හරි හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා. කොහොමද ඒ දැනගත්තේ? මොනවද දැකලාද? මූණ දැකලා නේද? හිත අමාරු වෙනකොට මූණ කොරහ වගේ. එහෙනම් අන්න මූණ වෙනස් වෙලා. එහෙනම් පැහැදිලිවම අපේ සිත මේ ශරීරයට බලපානවද නැද්ද? බලන්නකෝ හොරකමක් කරන්න හිතුනොත්, බය හිතුනොත්, ගිඩි ගිඩි ගිඩි ගිඩි ගාලා මොකද වෙන්නේ? අපි හුස්ම ගන්න වේගය ගොඩක් අපි කියන පපුව ගැහෙන්න පටන් ගන්නවා. එහෙනම් හරියට මේ හිත ඍජුවම කායට බලපානවද නැද්ද? එහෙනම් හිතේ ලොකු වෙනසක් සාමාන්‍යයෙන් අපේ වෙන්නේ නැති හින්දා ඔන්න එහෙනම් ආහාරය චිත්තය කියන දෙකම සාමාන්‍යයෙන් ගත්තහම එක එකපාරටම ලොකු වෙනසක් වෙන්නේ නැහැ එක්කෙනෙක් ගත්තහම. ඊළඟට කර්මය අපි හොඳටම දන්නවා කවුරුහරි හදිස්සිය දැන් වාහනයකට පොඩි වෙලා මූණ වෙනස්ම වෙනවා. නැත්තම් ගිනි අර ගන්නවා කෙනෙක්ගේ ශරීරයට. හුඟක් වෙලාවට අපි කියන්නේ මොකද්ද? මොකද්ද කර්මයක් තිබිලා පරිසම්දුනා කියන එහෙනම් ලොකු වෙනසක් වෙලා. දැන් අද හැන්දෑවේ ලොකු වෙනසක් වුණොත් තව චුට්ටක මේ ඉන්න ගමන් ලොකු වෙනසක් වුණොත් කර්මානුරූපව එක පාටම මේ ඉන්න ගමන් ඔන්න අංශභාගයක් හදෙනවා. හරි. මේ කතා කර කර ඉන්න ගමන් මොකක් ලොකු ලඩක් හදෙනවා හදිස්සියේ එනමු. ඒ මොකද මේ කයට කර්මානුරූපව ඇති වෙන බලපෑම ලොකු වෙනසක් වෙලා. සාමාන්‍යයෙන් ඉන්නකොට කෙනෙකුට එහෙම එක පාටම ලොකු වෙනසක් වෙනවා. ඒ ලොකු වෙනසක් වුණොත් ඉතින් කය විදිලා යනවා. නේද? ඔක්කොම ඇරිලම යනවා. ඒක සාමාන්‍යයෙන් අපි දවසක් ගත්තොත් දෙකක් ගත්තොත් තුනක් ගත්තොත් හතරක් ගත්තොත් එහෙම එකපාරට වෙනසක් වෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. එහෙනම් කර්ම, චිත්ත, ආහාර කියන තුන එහෙම ඊළඟට ඍතු. ගත්තොත් අපි එකම රටක ඉන්නේ නේද? මේ හතර ශරීරයට බලපාන හැටි බලන්න හදිසිය කර්මයේ ලොකු වෙනසක් වුණොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කය බිඳලා යනවා. හිතේ වෙනසක් වුණොත් කය වෙනස් වෙනවා කියන එක පැහැදිලි සමහර අයට දැකලා තියෙනවා. මැරෙන්නේ අනු දැන් අපි ළඟින්ම ඉන්න කෙනා මැරුණාට පස්සේ අනිත් එක්කෙනා මැරෙනකම් හිතේ අමාරුයි. මැරෙන්නම වෙන රෝගයක් ඇතිලා මොකක් හරි වෙලා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේ ගත්තොත් කර්මයක් ප්‍රබලයි. චිත්තයක් ප්‍රබලයි. හොඳ ඍතුවක් තියෙන ප්‍රදේශයක තමයි හිටියේ. නමුත් ආහාරය විතරක් අඩු වුණා දුෂ්කරක්‍රියා කරන්න කියලා. මොකද උනේ ශරීරය. සම්පූර්ණයෙන්ම හැරුණා. කර්මයට බැරි වුණා නේද? ඒක නවත්තන්න. ආහාරය හින්දා විතරයි. එහෙනම් මේ හතරෙන් එකක් හරි වෙනසක් වෙනකොට අපේ ශරීරය වෙනස් වෙනවා. නමුත් මේ හතර සාමාන්‍ය ජීවිතය ගත්තොත් එකම ගානට තමයි පොඩි පොඩි වෙනස්කම් මිසක් එකම ගානට තමයි යෙදෙන්නේ. ආන් එකම ගානට යෙදෙන හින්දා ඒ ශරීරවල දෛනිකව නැවත නැවත මේක හට ගැනීමක් සිද්ධ වෙනවා. හට දෛනිකව දෛනිකව හට ගැනීම නැහැ හැම සෙනේම හට ගැනීමක් සිද්ධ වෙනවා. නමුත් අපි දෛනිකව ගත්තාම සති සතියක් සැරයක් ගත්තාම මාසයකට සැරයක් යනකොට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එක්තරා හැඩයක් මේකේ පවතිනවා. ඇයි හැඩේ පදින්න පහන් දැල්ල වගේ. ආවේ අපි ඒකට කියනවා ආවේනික හැඩයක් කියලා. ඒ ඒ කෙනා. ඒ මොකද කර්ම චිත්ත ඍතු ආහාර යෙදෙන්නේ එක එක එක එක තැනට එක එක විදිහට. අපේ මේ ශරීරයේ තැනක් කියලා හිතමුකෝ. මේකට කර්ම චිත්ත ඍතු ආහාර යෙදෙන්නේ එක්තරා දැන් වෙන කෙනෙකුට යෙදෙනවට වැඩිය වෙනස් ආකාරයකට. ආන්ගේ වෙනස් ආකාරයට යෙදීම හේතුවෙන් එයාගේ ශරීරයේ එක්තරා ආවේනික හැඩයක් තියෙනවා. එක්තරා ආවේනික හැඩයක් තියෙනවා. අන්න ඒ ආවේනික හැඩේ තියෙන අර පහන් දැල්ල වගේ තමයි මං කිව්වා. දැල්ල ලොකුයි නම් පහන් දැල්ල කොහොමද ලොකුයි නේද? තෙල් නමුත් තෙල් අඩු වුණොත් එහෙම යම් අඩුවක් වෙන හැබැයි මහතයි ඒක. මහතයි කොටයි. නේද? ඒ වගේ මේ නේද අපිත් එහෙමනේ සමහර අය මහතයි කොටයි. සමහර අය හීනි හීනි දිගයි. නේද? හ්ම් අර වතුර වගේ තිබුණොත් එහෙම නිකන් නේද දැල්ල නිකන් අවපාටයි. සමහර අය අවපාටයි. සමහර පහන් දැල්ලවල් හරි දීප්තිමත්. නේද? ගානට ඔක්කොම යෙදිලා තෙල් වැඩියෙන් යෙදිලා නැහැ. සමහර අයගේ ශරීරය පැහැපත්. නම් ඒවා යෙදෙන හැටි තමයි. ඒ වගේ මේක ඊළඟට බලන්නකෝ දැන් මේ ඍතුව ගැනත් අපි පොඩ්ඩක් හිතමුකෝ. සමහර අය හදිස්සියෙන් වෙන රටකට ගිහිල්ලා අවුරුද්දක් විතර ඉඳලා එනවා. අපි හිතමුකෝ ওই ටිකක් සීත ප්‍රදේශයේ රටකට ගිහිල්ලා ආවා කියලා. එනකොට මොකද වෙන්නේ? අපි කියන පාට වැඩිලා කියලා. ආවම කියන අපේ පින් පාට වෙලා කියන. <laughs> ආන් බලන්න අපි දන්නේ නැහැ. අපි මේ කියන්නේ කර්මයෙන් පාට වුණා කියලා. පින් පාට කියන්නේ ඒක. පින හින්දා පාට වෙලා කියලා අපි කියන්නේ. නමුත් මේක මේ පාට වෙලා තියෙන්නේ මොකෙන්ද? ඍතු හින්දා. නේද? ඒ ඒතකොට පින් පාට පේන ඇවිල්ලා සතියක් දෙකක් තුනක් ගියකොට අන්න පරණ පාඩම වෙනවා. එහෙනම් ඍතුව ඍජුවම බලපාන බව පේනවා මේ ශරීරයට. මේ காரணා හතර එක ගානට යම් කිසි සමාන ගානකට නැවත නැවත යෙදෙන හින්දා අපේ ශරීරයේ යම් කිසි සමානකම නිබඳව තියෙනවා. මේ නැවත නැවත හටගන්නේ. මේ ශරීරයේ සිද්ධ වෙන මේ වැඩ පිළිවෙලට කියනවා ඇත්තට මේ ශරීරයේ හැම රූප කලාපයක්ම චිත්තක්ෂණ 17ක් ඇතුළත බිඳෙනවා. හැබැයි ඒ වෙනුවට 17 වෙනි රූප කලාපයේ බිඳිලා ඒක ඉවර වෙනකොට 16 වෙනි එක 17 බවට පත් වෙනවා 16 17 වෙනකොට 15 16 වෙනවා 15 16 වෙනකොට 14 15 වෙනවා මේ විදිහට එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ මේ රූප කලාපයන්ගේ හට ගැනීම තියෙනවා ඒ හටගන්නේ પરම්පරා ලක්ෂණ ඇතුළයි හේතු වෙන්නේ එකම දේ දැන් මම මෙහෙම කියන්න සීයෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා මුණුපුරෙක් ඉන්නවා පෝලිංගස් වෙනවා හතර දෙනාම අපි ඔය හතර දෙනා දිහා බලපුවාම කොනේම ඉන්න 100යි අන්තිමට ඉන්න මුළු පුරයි ගත්තාමත් පොඩි සමානකමක් තියෙනවද නැද්ද මොනවා හරි? ඒක හිනාවෙන් හරි සමානයි. මොනවා හරි පොඩි දෙයක් තියෙනවා. අපි ඒකට කියන්නේ මොන ලක්ෂණ කියලාද? පරම්පරා ලක්ෂණ කියලා. ඒ වගේ අපේ ඇති වෙලා නැති වෙලා ආය ඇති වෙන රූප කලාපයන් වල පරණ ඇති වෙලා නැති වෙලා ගිය රූපයන්ට પરම්පරා ලක්ෂණයක ඒ කියන්නේ යමක් යම් ඒකට සමාන වෙන්න හේතුව යෙදෙන කර්ම චිත්ත ඍතු ආහාර යම් කිසි සමානකමක් තියෙන හින්දායි. හරි? හේතු සමානකමක් තියෙන හින්දා නැවත සකස් වෙන රූප කලාපවල පරණ බිඳිලාගිය රූප කලාපවලට යම් සමානකමක් ඇතිවයි ඇති වෙන්නේ. එතකොට එකක් පිටිපස්ස එකක් පිටිපස්ස එකක් පිටිපස්ස නැවත නැවත නැවත නැවත නැවත නැවත තිබ්බේකට යම් සමානකමක් ඇතිව ඇති වෙන හින්දා රූපයන්හි පැවැත්ම මොකද වෙන්නේ අපිට ඒක එක දිගට සමානව තියෙන වස්තුවක් විදිහට විද්‍යාමාන වෙනවා හරිද ආන් එකට අපි කියනවා ශරීර දිහා බලලා මේ අහවල් පුද්ගලයාය කියලා මේක තේරුම් ගන්න මම තව උදාහරණයක් කියන්නම්. දුම් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? දුම් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? තියෙනවා තියෙනවා. ඒක නොවෙනස්ව තියෙන කාලය කොච්චරද දන්නේ දුම් හිඳ ඇල්ල වෙනස් වෙන්නේ නැතිව තියෙන කාලය කොච්චරද අවුරුද්දක් නෑ කොච්චරද එක ක්ෂණයක් මං ගිහිල්ලා මගේ කැමරාවෙන් ඡායාරූපයක් ගන්නවා ආ දැන් ඒක හැඩයක් තියෙනවා ඒ ඡායාරූපේ වදින වෙලාවේ තියෙන හැඩයයි ඊළඟට ආයත පිටකින් ඡායාරූපයක් ගත්තොත් ඒකයි වෙනස් ඇත්තටම දුම් හිඳ ඇල්ල කියන්නේ වතුර බින්දු රාශියක් කිව්වොත් මොකද කියන්නේ? ඇයි අපි දොරේ දුම් ඉඳලා කියන්නේ? ඒක වගේත් නෑ. පායනකොට ගෙට්ටු වෙනවා. වහිනකොට ලොකු වෙනවා. සමාජයට දුඹුරු පාට වෙනවා. සමාජයට සුදු පාට වෙනවා. නමුත් අපි ඒක දුම් ඉඳලා කියන්නේ ඇයි? ඒ ඇල්ල වැක්කිරෙනකොට ඇතිවෙන හැඩයට හේතු වෙන ගල්පර උස නේද? පළල අර වැඩිලා කොණ්ඩේ වගේ මෙහෙම විසිරීලා යන්න හේතු වෙන තැන. අර කොයිලාහකට අපිට ආරංචින දුම් හිඳැල්ල ඒ අර ගල වැටිලා මෙහෙම ලස්සනට විසිරෙන ගල් කෑල්ල ගැලවිලා ගියා. එදා ඉඳන් දුම් හිඳැල්ල ලොකු වෙනසක් වෙනවා නේද අන්න ඒ හේතු වෙන භූ විෂමතාවයන් වල යම් සමානකමක් තියෙන හින්දා එකම විදිහට විසිරෙනවා ඒ වුණාට මේ මොහොතක මෙතන තියෙන වතුර බිඳුව තියෙනවා නම් ඊළඟ මොහොතේ මොකද වෙලා තියෙන්නේ ඒක පල්ලෙහාට ගිහින් ඒක පල්ලෙහාට යනකොට ඊට උඩින් තිබ්බ වතුර බිඳුව මෙතෙන්ට ඇවිල්ලා නේද මේක තව ටිකක් පල්ලෙහාට යනකොට මේක මෙතෙන්ට ඇවිල්ලා ඔන්න ඒ විදිහට ගැලීමක් කියලා කියනවා අපි ඒකට ඒ ගැලීමකට කියනවා සම්පතියක් කියලා හරිද ඒකට කියනවා සම්පතියක් කියලා අන්න ඒ සන්තතිය ඝණයක් විදිහට අපිට පේනවා නම් ඒකට කියනවා සන්තති ඝණය කියලා. හරිද? සන්තතිය ඝණයක් විදිහට අපිට පේනවා. ඒකට අපි කියනවා සන්තති ඝණය කියලා. ඒ වගේ මේක එක දිගට පවතින එකක් කියන විදිහට අපිට දැනෙනවා තේරෙනවා. දරුවාය, අම්මාය, සහෝදරයාය කියනගේ ශරීර එක දිගට පවතින එකක් විදිහට අපිට දැනෙනවා. ඒකට කියනවා සන්තති ඝණය කියලා. ඒකින්ද ඇත්ත පේන්නේ නැහැ. අපි ඒ දුම් හිඳැල්ල වගේ අපේ මේ ශරීරයට එක එක්කෙනාට නම් දානවා. මේ ශරීරවල නම දානවා. හරි දැන් මම ඊයේ මේ බණට ආවා. හරි. දැන් අපි හිතමුකෝ සම්පූර්ණයෙන්ම මගේ ශරීරය ආවේනික රටාවෙන් තොරව හැම නිමේෂයකම වෙනස් වෙනවා කියලා. එතකොට මම හෙට එන්නේ වෙනම රූපයකින්. මේ අතන්ට අහන්න වෙනවා මේ. ඕක ඇතුලේ ඉන්නේ කාශ්‍යපහඳුරෝද? නෑ. ඊ ඇවිල්ලා තියන්නේ ඊ ආපු වෙනකොට හාත්පසින්ම වෙනස් වෙනම තියෙන එකක් එනවා. ආපුවම අහන්න වෙනවා ඇතුලේ ඉන්නේ කාශ්‍යපහඳුරෝද කියලා. නේද? දැන් මේ මේ සංතතිය මේ මේ චිත්ත සංතතිය හඳුනා ගන්න මේ ආවේනික රූපයක් නේද තියෙනවා. ඒ ආවේනික රූපේ නැවත නැවත හටගන්නේ එක්තරා රටාවකට. ආන්ගේ රටාවට අපි නම් දාලා අර අර පහන් ටික මම කිව්ව දැන් තැන් වලින් තියෙනවා කියලා එක එක එක එක හැඩයටපත් වෙන පහන් වගේ. ඒවට අපි ලොකු පහන, පොඩි පහන, තෙල් පහන, වතුර පහන කියන අර ඒ තියෙන තියෙන හැටියට හරි. තිරේ ලොකු පහන, තිරේ පොඩි පහන කිය නම දානවා. හරි. එහෙමත් අමාරු නම් ඒවට එක එක නම් දානවා වෙන නම්. ඒ වගේ මේ ශරීරවලට අපි නම් දාලා. ඒ ඒ හැඩය නැවත නැවත සකස් වෙන හින්දා මේ ශරීරයට ආන් සම්මත වශයෙන් නමක් දාලා තියෙනවා. අන්න එතකොට අපි ඒකට කියනවා නාම සම්මුතිය කියලා. හරි? ඒ කියන්නේ ඒක සම්මත කරගෙන සම්මත කරගෙන පොඩි කාලෙම අම්මයි තාත්තයි කියලා මෙයාට අපි රුවන් කියමු. මෙයාට අපි කමල් කියමු. නේද? කියලා ඒ ඒ කෙනාට දානවා නම්. ඊට පස්සේ එතන අර සකස් වෙන ශරීරයට සහ සිත ටික කාලෙකින් කියනවා කමල් හරි නපුරුයි. හරි මොකද චිත්තසංතානය ගැන අපි හෙට කතා කරමුකෝ. එතකොට රුවන් හරි කරුණාවන්තයි. ඕන් අර අර රූප කෑල්ලට දානවා නාම කෑල්ලේ ගතිගුණත් එක්ක අපි පුද්ගලානුබද්ධව අදහසක් දාලා මම කමලට ආදරෙයි මම රුවන්ට ආදරෙයි කියලා පටන් ගන්නවා වැඩි. ඒකල තරහයි කියලා පටන් ගන්නවා. රණ්ඩු වෙන්න ආදනවා එක එකව කරගන්නවා. හරි. ඒක ඒ විතර නෙමෙයි රුවන් මගේ කමල් මගේ කියලා අල්ලගන්නත්. නේද? එතකොට ඒ අල්ලගන්න යන්නේ මෙන්න මේ සම්පතියක්. එන්නේ ඒක හින්දා අපිට ලොකු කෙලෙස් ධර්ම උපදිනවා. ආන් මේ කෙලෙස් ධර්ම අයින් කරගන්න ඕක විනිවිද දකින්න ඕනේ. විනිවිද දැක්කම මේ ශරීරය අපිට වෙන හැට තියාගන්න බැරිය කියලා විනිවිද දැක්කම ආයෙ ඒකත් එක්ක එතන ඒ වගේ කෙලෙස් උපදින්නේ නැහැ. එහෙනම් තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මම හිතනවා යම් කිසි ආකාරයක අපි මේ ශරීරය ශරීරයේ මේ ආවේනික හැඩය මොකක්ද මේ එක එක්කෙනාට වෙනම වෙනම තියෙන හැඩය කියලා හැම වෙලේම වෙනස් වෙන එක. අද ඉන්න විදිහට නෙවෙයි හෙට ටික ටික ටික ටික වෙනස් වෙලා වැහැරි වැහැරි යනවා. එහෙනම් දවස් සතියකට සැරයක් මාසයකට සැරයක් ඡායාරූප ටිකක් ගන්න පුළුවන් නම් පුළුවන් නම් අපේ දෙමාපියන් පුළුවන් මාසයකට සැරයක් හරියටම දිනයකට ළමයිගේ ඡායාරූප රාශියක් එකතු කරන්න. ඒකලා පොලිම වල තියලා බලන්න වෙනස් වෙලා තියෙන විදිහ. දැන් ඉතින් ලේසියෙන්ම පුළුවන් ඕනනම් ඔය දුරකථනයකින් බැරි ඔය වැඩේ කරන්නේ. හැබැයි හරියට දිනේට අරන් තියාගන්න ඕන. මූණ ලං කරලා. මූණේ හරිය තියෙන වෙනස දවස ගානේ බලාගත්ත හැකි. ඉතින් එහෙම අපිට මේ සම්පතියක් කියන එක තේරුම් ගන්න ඒ ඒ සිහිය උපදවාගෙන ඒ සිහිය පවත්වාගෙන ඒක මට අයිති දෙයක් නෙවෙයි. ඒක හැම වෙලෙම වෙනස් වෙනවා කියලා ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා මේක සම්පතියක් කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනාවට අදාළ ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් වෙනවා. තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් මේ අවස්ථාව ලබා දෙන්න ඕනෑ කියලා දැඩි හැඟීමකින් දායකත්වයේ දරපු මේ පින්වත් අය මේ පින්වත් අයගේ මේ දායකත්වයේ හේතු වෙලා දේශනා කරපු ධර්මය කවුරු හරි කෙනෙකුට ඇහිලා කොතන හරි කෙනෙක් මම ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙලා සීල සමාධි ප්‍රඥාවන් වර්ධනය කරන පිළිවෙතට වර්ධනය වැටිලා යම් ආකාරයක පුංචි හෝ පිළිවෙතකට වැටිලා කටයුතු කරනවා නම් කයෙන් සංවර වෙනවා නම් වචනයෙන් සංවර වෙනවා නම් මනසින් සංවර වෙනවා නම් එහෙම සංවර වෙන වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දාණය දුන්නේ නැත්තන්ට බොහෝ පිං රැස් වෙනවා ඒකෙන්ද එවැනි බොහෝ පින්වන්ත පින්ලාභී මේ පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කරගත්තා වූ ධර්ම දානමය පුණ්‍ය කර්ම මේ අත්තන්ට උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති